උතුම් දේ ලියවෝ ගෞරව සම්ප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ මෑතකදී මට කියවන්නට ලැබුණා නවකතාවක් ඒ නවකතාවේ නම තමයි දැක නුදුටු පෙර නිමිති. මේ නවකතාවේ පසු කවරේ මෙන්න මෙහෙම පාඨයක් තියෙනවා. විශ්ව දැනුම බුදුදහම ඇතුළෙම අඩංගු වෙනවා නායක හඳුරන්නේ. අවශ්‍ය වෙන්නේ බුදුදහම හරි හැටි අවබෝධ කර ගැනීමයි. අනික භෞතිකත්වය මායාවක් කියලා දැන දැනම ඒවා පස්සේ බුදුදහම ඇදගෙන යන එක තේරුමක් නැති වැඩක්. එසේ වදාළ බුදුහාමුදුරුවෝ මායාවම වැළඳගත්තේ කාගේ වරදින්ද? මේ සංවේදී ප්‍රශ්නයේ දෙස් බැලිය යුතු පැතිකඩ බොහෝය. එවන් සංවාදයකට දැක නුදුටු පෙර නිමිති ඔබව කැඳවන්නේ අඳුරට නොරින්ගා ආලෝකය තේරුම් ගැනීමට කරන ආයාචනයක්ද පෙරදරි වේ. මේ පාඨය කියවනකොට කෙනෙකු තුළ යම්කිසි කුහුලක් දැනෙන්න පුළුවන්. මේ නවකතාවේ ගැබ් වෙලා තියෙන කේන්ද්‍රීය ජීවන අත්දැකීම මොන වගේ එකක් වෙන්න පුළුවන්ද කියන කරුණ ගැන. මේක බුදුදහම ගැන කියවෙනවා. භික්ෂුන් වහන්සේ නමක් එක්ක කරන සංවාදයක්. මේ දේවල් දිහා බැලුවාම මට හිතුණා මේ නවකතාව රචනය කළ ලේඛකයා. ඔහු ඊට කලින් නවකතා කීපයක් කියලා තියෙනවා. කාව්‍ය සංග්‍රහයක් පළ කරලා තියෙනවා. කෙටිකතා සංග්‍රහයන් කීපයක් පළ කරලා තියෙනවා. ඒ අනුව ඔහු රචන පරිචයක් ඇති අත්දැකීම් සහිත නිර්මාණ කවියෙක් හැටියටයි අපිට වටහා ගන්න තියෙන්නේ. ඒ නිසාම මම හිතුවා ඔහුගේ මේ නවකතාවේ කේන්ද්‍රීය මානුෂික අත්දැකීම ගැන කතා කරන ඔහු ආරාධනා කළ පෙරවදනට කැඳවාගත්තොත් හොඳයි කියලා ඔහු ඇවිල්ලා ඉන්නවා. ඔහු අජන්ත සෙනවිරත්න ලේඛකයා. නවකතා කරුවා, කවියා, කෙටි කතා කරුවා. අජන්ත මම කැමති ඔබගේ මේ දැක නුදුටු කෙරෙනෙමිති නව කතාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔබගෙන් අහන්න ඔබ දැන් සාහිත්‍ය නිර්මාණ කීපයක් කරලා තියෙනවා පාඨකයාට ඔබ අඳුර ගන්න ලැබිලා තියෙනවා සමහර පාඨක සමාජයක් ඔබට වැවිලා වැඩිලත් ඇති දැන් ඔබ මේ ක්ෂේත්‍රයට කොහොමද මුලින්ම පිවිසුනේ උදාවියේ නැත්නම් පාසල් වියේ කාගේ හරි ආభాෂයක් ආවේශයක් ඒ මගින්ද එහෙම නැත්නම් ගුරුවරයෙකුගේ මවගේ පියාගේ මොකක් හරි එහෙම ආවේශ උල්පතක් කරන කොට එන දාවේ ඒ අතීතේ පොඩ්ඩක් කතා කරුන් මම හිතන්නේ අපි මේ පෙරවදන වැඩසටහන අහන්න අංකුර ලේඛක ලියවන්ට ඒක නුවණ දල්වන එකක් වෙයි කොහොමද පිවිසුනේ ස්තුතියි අමරසිංහ මහත්මයා මට මේ කතිකාව සඳහා ආරාධනා කරාට ඇත්තටම මගේ ආරම්භය ඇති වෙන්නේ මම විශ්වාස කරනවා මගේ පියා පොතපත කියවීම සඳහා දක්වපු ලැබියාව නිසාමයි කියලා. පියා බොහෝම පොතපත කියවපු කෙනෙක්. ඒ නිසා ඔහු පුස්තකාලයක් නඩත්තු කරා ගෙදර. හැබැයි වෙනසකට තිබුණේ මේ ගොඩක් ඉංග්‍රීසි පොතපත තමයි කියුවේ. ඒ නිසා ඒ පිළිබඳව අපිට වෙනස් ආකාරයේ අත්දැකීමකුත් තියෙනවා. නමුත් ඒ අර අර අපිට පොඩි කාලේ ඉඳලා දකින්න ලැබෙන දේනේ අපි අනුගමනය කරන්න හදන්නේ. ඒ හින්දා මමත් નિરાයාසයෙන්ම පොතපත කියවන්න හුරු වුණා. ඉතින් පුස්තකාල ඇසුරු කරගෙන පොත්පත් කියවීම තමයි මම ගොඩක් වෙලාවට කරේ. පසු කාලේ ඉනම අර පොත්පත කියවීම තුලින් මා ලැබූ වින්දනය ඒ තුලින් මම රැස් කරගන්න දැනුම සහ සමාජයේ පසුව ලබන අත්දැකීම් මේ සියල්ලම කැටි වුණාට පස්සේ මාව යොමු වුණා ලේඛනයට. මම හිතන්නේ ආරම්භය අතනයි. ඒ ඔස්සේ තමයි මම ලේඛනයට යැවෙන්නේ. ලේඛනය කිව්වොත් ඉතින් මම අධ්‍යාපනයේ දිගින් දිගටම නිරත වුණු නිසා නවකතා කරණය එහෙම නැත්නම් ওই විදිහේ පොත් ලිවීම සඳහා යොමු වුණේ පසු කාලේනවා. මුලින් පොඩි පොඩි දේවල් කරා ඒ විශ්වවිද්‍යාල මම ඉංජිනේරු විද්‍යාව වේදි උපාධියක් කරේ. එහෙනම් මට එවැනි දේවල් වලට යොමු වෙන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. නමුත් විද්‍යාවේදී උපාධි ලබා ගත්තට පස්සේ මට මතක් වෙන්නේ මේ මම මුලින්ම කරපු දෙයක් තමයි මේ පත්තර වලට ලියන්න යොමු වෙච්ච එක. ඒ මොන වගේ දේවල්ද? ඒකද මාතෘකාවක් තිබුණා. මගේ හැමතිස්සෙම ලිවීමේ කලාවේ තියෙන වෙනස තමයි සමහරලාට මම වෙනස් වෙන්න හදන තැන තමයි මම එක අංශයකට යොමු නොවි නොයෙකුත් පැතිකඩ හරහා ඒ ලේඛනය දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ නිසා පත්තර වලට ලියන කාලෙදිත් මම නොයෙකුත් ආකාරයේ මාතෘකාවට ලිව්වා. ඒක නිර්මාණ නෙමෙයි කවි කෙටි කතා එහෙම ඒව නෙමෙයි නෑ පටන් ගන්නකොට මම ඇත්තටම නිකන් බොහෝ වෙලාවට සමාජයේ ප්‍රශ්න විශේෂ විවේචනාත්මකව දැන් උදාහරණයක් ඇටියට අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්න ගැන එහෙම නැත්නම් සමාජලත් මම මතකයි මම එක සැරයක් ඔය ලංකාවේ මේ නැතුම් වලට සිද්ධ වෙන දේවල් ගැන ඒව පොතපත කියවීම තුළින් මට පේන්න තියෙන දේ සමාජයේ අන්න ඒවා විවේචනාත්මක ලියන්න පටන් ගත්තා. සමහර වෙලාවල් තිබුණා මම වෙන ලේඛකයෝ ලියන ඒවා මට ඒක විවේචනය කළ යුතුයි කියලා හිතනවා නම් මම ඒක විවේචනය කරන්න උත්සාහ කරා. ඉතින් ඒ තුලින් මම වෙනම ආකාරයේ පරිචයක් ලැබුවා මේ ලේඛනයට. පසුව තමයි මම යොමු වෙන්නේ අතරම මේ පොත්පත් ලිවීමට. මොකද පොත්පත් ලිවීම කියන එක මට හිතනවා එකපාරටම මිනිස්සුයෙකුට පණින්න පුළුවන් <laughs> ශේෂ්ත්‍රයක් නෙවෙයි. ඒ සඳහා විශාල අත්දැකීමක් තියෙන්න ඕනේ. මොහු කරා යන අත්දැකීමක් තියෙන්න ඕනේ. ඒ ඉතින් මම හිතනවා හරි කාලෙදී හරි විදිහට මට ඒ සඳහා යොමු වෙන්න පුළුවන් වුණා කියලා. ඔව් ඒ ඔබ හිතන හැටි නමුත් වර්තමානයේ මගේ අත්දැකීම මොකද මේ සතහන පොත්පත් ගැන කරන වැඩසටහන නිසා ලේඛකයන් මුණ ගැහිච්චහමත් වෙන පිටස්සර ලේඛකයන් එක කතා කරනකොටත් මට හැඟෙන දෙයක් තමයි අත්දැකීමක් තමයි වර්තමානයේ හුඟක් ඒ තරුණ ලේඛක ලේඛිකාවන් කවි ලිව්වහම පිළිගතා ලිව්වහම නවකතා ලිව්වහම ඉවසිල්ලක් නැහැ මේක අතු ගහලා හල කරගන්න. ඒ එහෙම ආසාව කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. නමුත් දැන් ඔබගෙන් කියුණා දැන් ඔබත් භද්‍රේ යවුනේ මේ පටන් ගන්න ඇත්තේ. ඔව්. නමුත් එහෙම මේ ඉක්මන් කමක් ආවේ නැහැ. ඉතින් සමහරට ඔබගේ ඒ අකාල පරිණත තත්ත්වයක් තියෙන්නත් ඇති. ඒ භද්‍රේ යවුනේ හිටියත් යම්කිසි මුහු කරා ගිය මට්ටම තියෙන ඇති කියලා මට හිතෙනවා. මොකද අර කාරණේ නේ හිතන්නේ. මම නැවතත් හිතනවා දැන් මේක විවේචනයක්ම නෙවෙයි මේ ඔය තරුණය කියලා එහෙම පොතපත ලියවන ගොඩක් අය ගැන බැලුවම මමත් ආශ්‍රය කරන අය ඉන්නවා සමහරලාට අර මම ඉස්සෙල්ලා කතා කරපු මුහුකුරාගිය දැනුම ඇතුව නෙවෙයි ලියන්නේ ඒක නිකන් මට හිතන අර අපි ඉංග්‍රීසියෙන් අර on the surface නේද මතු පිටින් Taman දකින දේ ලියන හැබැයි ලේඛනයේ දක්ෂයි ලේඛනයේ දක්ෂ නිසා උන් ඒ කාර්යය හොඳට නියැලෙනවා හැබැයි ගැඹුරු පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම එක එකනා දකින හැටි තමයි මම හිතනවා ගැඹුරක් තියෙන්න ඕන කියලා ලේඛකයෙක්ගේ ගැඹුර කියන්නේ තමන් විශේෂයෙන් පොතපත කියවීමෙන් ලබන අත්දැකීම තියෙන්න ඕන. එහෙම නැති වුණොත් තමන්ට ඒ ක්ෂේත්‍රය තුළ නියැලී දිගු ගමනක් යාමට තියෙන අවකාශය ඉතාමත් මඩු වෙනවා. ඒක මම තරේ විශ්වාස කරනවා. ඒ නිසා මම හැමතිස්සෙම උත්සාහ කරනවා ඒ ගැන දැනුමක් ඇතුව. යමක් ලියන්න පටන් ගත්තොත් මම ඒ ශාස්ත්‍රයට අදාළ වටපිටාවේ තියෙන හැම දෙයක් වෙනම විශේෂාත්මකව සිතලා බලලා කියවලා තමයි ඒ කාර්යය නියැලෙන්නේ. ඉතින් තරුණායටත් එහෙම කරන අයත් ඉන්නවා. එහෙම නොවුනොත් ඒක ඉතින් පොඩි ඛේදවාචකයක් තමයි. දැන් ඔබ සමහර විට gedara තිබිච්ච පුස්තකාලෙත් යෝධ ආවේශයක් දෙන්න ඇති. ඒ වගේම තාත්තවත් ආදර්ශ දෙගෙනින් ඇති. තාත්තා හැම නිර්මාණ කිරීමේ නියලිත කෙනෙක්ද? තාත්තා කවදාවත් ලේඛනයේ දුන්නේ නැහැ. කියවීම කරාට ලේඛනය දුන්නා. හැබැයි ඒවයි තිබිච්ච රසමුසු තැන් අපිත් එක්ක බෙදා හදාගත්තා. තාත්තා හැමතිස්සෙම කිව්ව දෙයක් තියෙනවා අර කියවීම මිනිසා සම්පූර්ණ කරේ. තාත්තා හැමතිස්සෙම කිව්වේ රීඩින් මේක තමයි මෑන් පර්ෆෙක්ට් කියන එක. ඒක පොඩි කාලේ ඉඳලම අපිට නිරතුරුවම ඇහිච්ච දෙයක්. මට හිතෙනවා අදට මමත් කෙනෙකුට කියනවා නම් කියන්නේ මේ ලිවීම ගැන කියනවට වැඩිය කියවීම කියන එක තමයි වැදගත් වෙන්නේ කියලා. මොකද කියවීමෙන් ලැබෙන පෝෂණයෙන් තමයි අපිට අනිත් දේවල් වලට නියැලීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ජවය ලබා දෙන්නේ. ඔව්. හොඳයි. එතකොට ඔබ නවකතා ලියලා තියෙනවා. කවි ලියලා තියෙනවා. පිටි කතා ලියලා තියෙනවා. ඒ ඔක්කොම ප්‍රබන්ධ සාහිත්‍ය නිර්මාණ සාහිත්‍ය. දැන් අර වගේ පසුබිමක් සහිතව ඇවිල්ලා නවකතාවක් කියන්න, කෙටි කතාවක් කියන්න, කවියක් කියන්න. දැන් ඒක එහෙම හැමෝටම හිතෙන්නේ නැහැ නේද? දැන් ඒ සිටිවිල්ල විතරක් තිබිලත් මදි. දැන් මේ ප්‍රකාශනය සඳහා ඔබට අවශ්‍යයි ප්‍රකාශන යානය වන භාෂාව. දැන් සිංහලෙන්නේ ලේඛන කලාවේ නිලලා තියෙන්නේ මේ කෙටි කතා, කවි, නවකතා ලියනකොට කොහොමද ඔබගේ මේ භාෂා පරිචය කොහොමද ඇති වුනේ? දැන් ඔබ පරිසර ලබලා දෙනවා දැන් මුලින්ම මම හිතන්නේ නැවතත් හිතුවතින් අර ඒක මේ හොඳට කියවීමේ නියලන කෙනෙකුට નિરાයසයෙන්ම ඇති වෙන දෙයක්. දැන් අපි දකිනවා දැන් පාසලේදී අපි සිංහල භාෂාව ඉගෙන ගන්නවා. ඉතින් සිංහල භාෂාව හැමෝම ඉගෙන ගන්නවානේ. හැමෝම සමත් වෙනවා. නමුත් දෙයක් ලියන්න ගියාම භාෂාව කොහොමද සංකලනය වෙන්නේ වචන වලට පෙරලෙන්නේ ඒවායින් කොහොමද පිටු ගණන් ලියවෙන්නේ කියන එක මට හිතෙනවා මේ Taman අර නිරතුරුවම කියවමු තුලින් මානසිකව ක්‍රස් කරගන්න ඥාන ශක්තියක් කියලා. ඉතින් ඒක තමයි මතු පිටට එන්නේ ලියනකොට. ඒක දන්නේ ඒක මට ආවේනික දෙයක්ද කියන්න. මම හිතනවා බොහෝ අයට ඒක තියෙනවා කියලා. ඒක මේ අමුතුවෙන් අපි විශේෂ මේ අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ මොකද අපි අර කියවීම තුළින් ලබාගත් දැනුම ඔස්සේ ඒ භාෂා ඥානය අපිට නිකම්ම ගලාගෙන එනවා. ඔව් දැන් එහිදී දැන් ඔබ අපේ පැරණි සම්භාව්‍ය සාහිත්‍යයේම ආශ්‍රයල ඇති මම හිතන්නේ. දැන් පියාගේ පුස්තකාලය තිබුණා නම් ඒක නිසා කොහොම තියෙන්නේ නැති අපේ පැරණි සම්භාව්‍ය ගද්‍යපද සාහිත්‍ය තියෙන්නේ නැති. දැන් අද අපේ වර්තමාන භාෂාවට වැඩි වෙනස් භාෂාවක් මේ ඒ පොත්පත්වල තියෙන්නේ. දැන් මේ පැරණි භාෂාවෙන් යම්කිසි පෝෂණයක් ඔබ ළමලා තියෙනවද අපේ පැරණි සම්භාෂා? සමහර වෙලාවට ඒක මගේ දුර්වලකමද කියන දන්නේ නැහැ. මම අදටත් ඉතාමත්ම ලැබී යාපනයේ කුසිංගේ පොත් කියවන්න. මම සමහර වෙලාවට විවේකයක් ලැබුණාම අර පරණ කියවලා පැත්තට කරපු පොත් ආය අරගෙන කියවනවා. ඉතින් සමහරෙක් ඒවා පරණ පොත් හැටියට ගණන් ගන්න පුළුවන්. මට ඒවා තාමත් අලුත් යුගයේ පොත් හැටියට තමයි පේන්නේ. ඒ පොත්වල එක එක යුගවල ලියවිච්ච පොත් මම නැවත කියවනවා. මම අදටත් කැමතියි ටීවී ළඟරත්නයන්ගේ පොත් කියවන්න. මම ඒ වගේ පැන ලේඛකයන්ගේ පොත්වලට මම කැමතියි. ඒකේ හින්දා වෙන්නේ සමහරලාට මගේ පොත්පත්වලත් අර ව්‍යාකරණ රීතිය අර ගොඩාක් මේ නවීකරණය වෙලා නැහැ. මම අර පරණ ඌරුවකට ලියන ගතියක් තියෙනවා. ඒ පරණ පොත්පත් අසුර මම අලුත් පොත්පත් සැසුරට වැඩිය අදටත් ප්‍රිය කරනවා. ඔව් අපිට ඕපපාතික වෙන්න බෑනේ අපි මොකක් හරි මේ මුලකින් එන්න ඕනේ නේද? මේ මුල් ගැලවිලා එහෙම එන්නත් බෑ අපේ උරුමයක් එක්කම බැඳිච්ච ගමනක් නේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නේද? හොඳයි අජන්ත අපි ඔබේ මේ දැක නුදුතු පෙරනිමිති පොත ගැන අපි කතා කරනවා කතාව ගැන. දැන් මේකේ මොකද කේන්ද්‍රයේ ජීවන අත්දැකීම් හැටියට ඔබ සාධක කරගෙන තියෙන මේ නම් කතාවට මේ පෙරවදිනෙදිත් ලියන්නට යෙදුණා ඔකේ පන්සල් ආශ්‍රයෙන් ගොඩක් මගේ මේ ජීවිතය හැදෙන වැඩන කිව්වොත් ඉන්නේ වැරදි. මම ළමා කාලයේදීත් තරුණ වියේදීත් විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සෙත් මම බොහොම කෙට්ටෙන් පන්සල් ආශ්‍රය කරා. හැබැයි පන්සල් වලදී මට ආශ්‍රය කරන්න ලැබෙන භික්ෂූන් වහන්සේලා හුඟක් අය පසු කාලීනව පැවිදි වෙනවා. මගේ හිත සමහර වෙලාවලට කම්පාවටපත් කරපු අවස්ථා තියෙනවා. ඇයි මෙහෙම වුනේ කියලා. ඉතින් මම ඒක හොයන්න පටන් ගත්තා මේක භික්ෂු සමාජයේ ප්‍රශ්නයක්ද ගිහි ප්‍රශ්නයක්ද? එහෙමත් නැතිනම් වෙනත් මොකක් හරි බලපෑමක්ද? මේක මේ පැවිදි කිරීමට සිද්ධ වුණු හේතුව පිළිබඳ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් හරයක් නැතුව පැවිදි බව වැළඳ ගැනීම නිසා ඇතිවෙච්ච දෙයක්ද මේ ආදි වශයෙන් නොයෙකුත් දේවල් මගේ මනසේ වේස කරවමින් පීඩාවටපත් කරන නිසා මම හිතුවා මේ හැම එකක්ම අරගෙන ඒ හැම පැතිකඩක්ම ගොනු කරගෙන නවකතාවක් ලියන්න ඕනේ කියලා ඒක තමයි මේකේ මූලාරම්භය වෙන්නේ දැන් මේකේ මේ ප්‍රධාන චරිතයක් කියලා හඳුන්වන්න පුළුවන් චරිතයක් තියෙනවද තියෙනවා කුඩා කාලයේදී හතර කේන්ද්‍රය පාලි කියලා අර මහාන කරන පිරිසක් තියෙනවා ලංකාවේ. ඉතින් එහෙම අතීතයේ ඉඳලම අතීතයේ ඉඳලම සාම්ප්‍රදායික වශයෙන් ගම්පැති වල අතරක් තියෙනවා. ඉතින් එහෙම මහාන වෙච්ච භික්ෂුවක් ඒ භික්ෂුව සාමනීර භික්ෂුව හොඳින් ඉගෙනගෙන බොහොම සිල්වත් ඉන්න වෙලාවක විශ්වවිද්‍යාලයට වරම් ලබනවා. නමුත් ඔය ඔබතුමා මේ පසුවදනේදී කියවා වගේ මේ භික්ෂුවට ඕනකමක් නැහැ ඇත්තටම රැකියාවකට යන්න මේ විශ්වවිද්‍යාලයේ උපාධියක් අරගෙන එයා හිතනවා ඊට වැඩිය හොඳයි මට මෙහෙමම ඉන්න පුළුවන් නම් කියලා. නමුත් බලපෑම් වැඩි නිසා විශ්වවිද්‍යාලයට යන්නේ නැතුව රැකියාවකට යනවා. ඉතින් ඊට පස්සේ සමාජයේ නොයෙකුත් හැලහැප්පීම් වලට භාජන වෙලා උපැදවීමට ලක් වෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මම ඔය නම යොදන්නේදෙත් මේ හාමුදුරුව කිසිම මේ පෙරනිමිති දෙකීමක් නැතුවනේ මහාන වෙන්නේ. ඒ තරුණ භික්ෂුවගේ උමනාවට නෙවෙයි ඒක ඇත්තටම අම්මා තාත්තගේ උමනාව නැත්නම් තව කෙනෙක් ගන්න දැනුමට තමයි මහාන කෙරෙන්නේ. ඔය විශ්වාස දෙන්නේ හතර ගෑනේ පාව වුණාම මේ මුළු ජීවිතේ විනාශ වෙනවා. ඒකෙන් රැකෙනවා ශාසනයට ඇතුල් කෙරුවොත්. එහෙම මිත්‍යා විශ්වාසයෙන් තියෙන්නේ. ඉතින් දැන් හැබැයි මේ තරුණ භික්ෂුව උපයදිවුවට පසුව තමයි ඇත්තටම මේ පෙරනිමිති කියන එක දකින්න පටන් ගන්න. ඒ නිසා මේ කතාවේදී මේ භික්ෂුව උපදීමත් ඒ උපදීව භික්ෂුව ඇත්ත වශයෙන්ම සංසාරයේ තියෙන බැරෑරුම්කම නැත්නම් ජීවිතයේ තියෙන බැරෑරුම්කම දැකීමත් පටන් ගන්නවා. ඒ ඔස්සේ ඔහු නැවත වතාවක් අවසානයේදී පැවිදීම කියන දේ තමයි මේ කතාවට මම ගෙනලා තියෙන්නේ. ඔව් දැන් එහිදී මේ කෙනෙකුට චරිතයක් අරගෙන සාමාන්‍යයෙන් ඊට අදාළ විවිධ අත්දැකීම් සම්බන්ධ කරගෙන කතාව ගොතන්න පුළුවන්. දැන් සමස්තයක් වශයෙන් දැන් ඔබ මේ පුද්ගල චරිතය ඒක නමක් තියෙන විශේෂ චරිතයක් නෙමෙයිනේ. දැන් මේ චරිතේ යම් යම් චරිතාංග ලක්ෂණ සමාජ පසුතලයේ තියලාද ඔබගේ චරිතය නිරූපණය කරන්නේ. ඒ කියන්නේ මේ දැන් මේක පොදු සමාජ ලක්ෂණයක් හැටියට විශ්ව සමාජයේ නැත්නම් ඔව් ඒක ශාසනේ. ඔව් ඒක සංකේතවත් කිරීම සඳහා තමයි මේ චර්ිතය යොදාගත්තේ. අර මම කිව්ව විශාල ප්‍රශ්නය මම කොහේ හරි තැනකින් ලියා ගන්නත් ඒ ලියා ගැනීම සඳහා සංකේතාත්මක ලෙස තමයි මේ චරිතය ගෙනාවේ. මේ චරිතයත් එක්ක ඇත්තටම සමාන්තරව දිවෙන තවත් චරිතයක් තියෙනවා. ඒ චරිතය පන්සල් ආශ්‍රිතව. නැත්තම් මේ ඔය කිව්ව පොදු විශ්වගේ මේ බොහොම කිට්ටු හිතවතෙක්. ඒ ඔහු සිල්වත් බව බොහොම ඉහලින් අගය කරන පුද්ගලෙ ඒ පුද්ගලයා පැවිදීමට ලක් වෙනවා. ඒක ඇත්තලා එයා ගිහි සමාජයේ ඉඳලා ගිහි සමාජයේ දැනුම ලබාගෙන පැවිදි වෙන්නේ. ඒක වෙන කතන්දරයක්. ඒ සමාන්තරව දුවන අනික් කතන්දරය. ඒකයි මම කිව්වේ අර සියලු පැතිකඩවල ආවරණය කරමින් තමයි මම මේ කතාව ලිව්වේ කියලා. විශේෂයෙන්ම පෙරනිමිති පසුව දැකීම මේ උපදේව භික්ෂුව ඔහු මූණපාන හැරහැප්පීම් එකින් එක එකින් එක එකින් එක එකින් එක විශේෂයෙන්ම ඔහු ආදරයකට ලක්වීම, ඒ ආදරය තුලින් විරහාවක් ලැබීම ආදී කරුණු පවා මේ පොතට අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් භික්ෂුවක් භික්ෂුත්වයේ ලබාගත යුත්තේ යම්කිසි තෙරණ විදි දැකීමක් ඔස්සේ කියන බව තමයි මගේ මේ තර්කය. ඊටත් වැඩිය මම විශේෂයෙන්ම උත්සාහ කරලා තියෙනවා මෙතෙන්දි කියන්න මේ කතනකදී ප්‍රශ්නයක් ඇටියටත් මේ හාමුදුරුවෝ මහා මම මේ සිවුර දරන්නේ මා වෙනුවෙන්ද අනිත් අය වෙනුවෙන්ද කියලා. ඒක ගැඹුරු ප්‍රශ්නයක්. ඒකට හේතුව මොකද සමහරව හිතනවා ස්වාමීන් වහන්සේ නමක් ඒ ශාසනයේ ඉන්නේ මේ ගමුන්ට එහෙම නැත්නම් ඒ පන්සලට යන්නේ අයට අවශ්‍ය කටයුතු කරන්නේ කියලා. ඒ වුණාට අපි බුද්ධ ධර්ම හැටියට හරියට හිතුවොත් භික්ෂුවක් භික්ෂූත්වය ලබන්නේ ඔහුගේ නැත්නම් මේ භික්ෂුවගේ සංසාර ගමන කෙටි කරගන්නන්නේ අපි බුද්ධ ධර්මයට අනුව කිව්වොත් එහෙමනම් ඒ කටයුත්ත සඳහා නියලීමේ මේ වගකීමක ඒ භික්ෂුවට තියෙනවා. ඒ ගැනත් මම කතා කරලා තියෙනවා. මොකද එහෙම නැති වුණොත් මේ ගිහියා දන්නේ නැහැ ඇත්තටම භික්ෂුව භික්ෂුත්තේ ඉන්නේ මොකක් නිසාද කියලා. එම හැලහැප්පීමක් පටන් ගන්නවා. ඒ වැනි කරුණු පවා මේක කතා කරලා තියෙනවා. ඔව් දැන් ඔබ කිව්වා මේ සංකේතයක් හැටියට මේ චලිත ගත්තයි කියලා. දැන් එතකොට මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ ජනතා. දැන් යම්කිසි මනුස්ස චරිතයක් නම් මනුස්සු නැහනේ 100ක් හොඳ මනුස්සුත් නැහැ 100ක් නරක මනුස්සුත් නැහැ. අපේ මේ හොඳ නරක සියල්ලම මිශ්‍ර වෙච්ච සංකීර්ණ චරිතනේ. දැන් අරින් සංකේත චරිතයක් ගන්නකොට ඔය ගැටලුවට මූණ පාන්න වෙන්නේ නැද්ද නව කතා කරුවට. ඒ කියන්නේ මේ ඔහුගේ දුර්වලකම් ඒ වගේම යහපත් ගති, ඊටාම නින්දිත ගති, උතුම් ගති ඔය සියල්ලම සංකලනයන්නේ. ඔබ මේ චරිත නිරූපණය කිරීමේදී කොහොම ආකාරයක්ද ඔබ තිබුණේ? ඒක නිවැරදි තර්කය. මොකද හේතුව දැන් මම ගන්නකොට සමහරව කෙනෙක් හිතන්න පුළුවන් මම මේ ගත්ත චරිතය යොදාගත්ත පැත්ත වෙනස් කියලා සාමාන්‍යයෙන් තියනවට වැඩිය. දැන් මම ගත්ත භික්ෂුව සිල්වත් භික්ෂුවක්. හැබැයි මම ඒ සිල්වත් භික්ෂුවගේ භික්ෂු පරිසරය තුරම පෙන්නනවා මේ නවකතාවේ තවත් සමහර භික්ෂූන්. එහෙම සිල්වත් භාවයකින් නැතුව කටයුතු කරන භික්ෂූන් ඉන්නවා. ඒ චරිත පව මම ගෙනල්ලා මේ මේ කතා බහේදී යොදාගෙන තියෙනවා භික්ෂු ශාසනය තුළ කොහොමද මේ අඩුවැඩියට මේ தත්ත්වය ඇති වෙන්නේ කියන එක. විශේෂයෙන්ම දැන් තරුණ හාමුදුරුවෝ හාමුදුරුවෝ අතර වෙන සංවාද මම ගෙනල්ලා තියෙනවා මේ එක හාමුදුරු කෙනෙක් ඉන්නවා මේ උදාහරණයක් ඇටියද මේ විශ්වවිද්‍යාලයට ගියා නම් ලස්සනට මේ මහාන භවෙන් මිදෙන්න පුළුවන් නේ කියලා තර්ක කරනවා. තව විශ්ව මට මේ සැරේ පාස් වෙන්න බැරි වුණා. එන පාරවත් try කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ කඩයිමක් හිතට සලකනවා විශ්වවිද්‍යාලයට ඇතුළු වීම මේ උපැවිදීම සඳහා. ඒකට මේ හාමුදුරු කියන ඇයි මේ උපවිදි වෙලා ගිය හාමුදුරු ගැන විතරක් හිතන්නේ? ඇයි මේ හාමුදුරු මෙහෙම වෙලා තියෙන්නේ? මේ හාමුදුරු මෙහෙම වෙලා තියෙන්නේ? අන්න එවැනි විවාදات යොදා ගන්නවා මම අර අර කියන අඩුව මග හැරවා ගන්න. නැත්තම් මේක අර කිව්වා වගේ සංකේතවත් කරන්න ගිහිල්ලා එක පැත්තකට දුවනවා. ඔව් දැන් අවසාන වශයෙන් මම ඔබෙන් අහන්න කැමතියි දැන් ඔබේ මේ නවකතාව ලියනකොට දැන් අපේ වර්තමානයේ හුඟක් නවකතාකාරයෝ ඒ වගේ විචාරකයෝ කතා කරන කාරණයක් තියෙනවා. නවකතාවේ වඩා වැදගත් වෙන්නේ අන්තර්ගතයට වැඩිය ආකෘතියේ කියන විදිය තමයි තියෙන්න ඕනේ අමුත්ත. ඒ නිසා බටහිර මෝස්තර හුඟක් අරගෙන මෙහි තියෙන ජීවිත උබ්බනවා. එහෙම මතයක් තියෙනවා. දැන් මේ නව කතාවේදී ඔබේ රීතිය, කතා මෝස්තරය කොයි ආකාරයටද බිහි වුනේ ඒ ජීවන අත්දැකීම් සමග? මේක සැබෑ නිර්මාණකරුවා නිර්මාණයකයේ දෙන්නේ තමන්ටම ආවේනික රීතියකට. ඒකයි මම කිව්වේ අර මූකරාගේ දැනුමක් සමග කලාකරුවෙක් නිර්මාණයකට එනකොට ඒ අර තමන්ටාවේනික නිර්මාණ තමයි ඇති වෙන්නේ. එහෙම නොවුනම තමයි අපි හැමතිස්සෙම අර ඔය කියන විදිහේ ආකෘති අස්තට රින් ගන්න හදන්නේ. ඉතින් හින්දා මට මේක හිත තුල ගැබ්බෙලා තුලේ කැකෑරෙමින් තිබුණු ප්‍රශ්නයක් නිසා වසර ගණනාවක් හිතන්න මම මේකේ ලියලා තියෙනවා මම කුඩා කලදී මගේ අත්දැකීම් මොනවාද මගේ තරුණ කාලේ අත්දැකීම් මොනවාද පන්සලට කියන එක මම මේ පෙරවදිනේදී ලියලා තියෙනවා. එතකොට මේ මේ සියල්ලත් එක්කම කැටි වෙලා එනකොට මට වෙනත් ආකෘතියක් රීතියක් අවශ්‍ය නැහැ. මගේම ආවේනික රීතියකට මට මේක ගොඩනගීමේ හැකියාවක් වෙනවා. මොකද මම ප්‍රශ්නේ ගැන විශ්ලේෂණාත්මකව බලලා තියෙන නිසා. ඉතින් මට හිතෙනවා නිර්මාණයක් හරියට බිහි වෙන්නේ නැවතවතාවක් කිව්වොත් විශ්ලේෂණයක් ඔස්සේ ගොඩනගෙන මේ තර්ක විතර්ක මත කියලා. ඔව් ඒ කියන්නේ ඔබ ජීවන විවරණයක් කරනවා නම් ඒකටම ආවේනික ඒකටම සම්බන්ධ රීතියක් ඉබේම විහිවීම තමයි සිද්ධ වෙන්නේ මම හිතන්නේ. මම විශ්වාස කරන්නේත් ඒක. ඔව්. හොඳයි. අපිට තව කතා කරන්න තිබුණා නෑ නමුත් කාලය ඉඩ දෙන්නේ. පෙරවදන මගෙන් අද අපි ඔබට හඳුන්වා දුන්නේ අජන්ත සෙනවිරත්න ලේඛකයාගේ නම් කතා කරුවාගේ කවියාගේ කිටි කතා කරුවාගේ නම කතාවක් දැක නුදුටු පෙර නිමිති. අජන්ත අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබගේ මේ කෘතිය ගැන අප කළ සාකච්ඡාවට සහභාගී වෙන්න පෙරවදනට පැමිණීම ගැන. ඔබගේ තව නවකතා හිටි කතා තියෙනවා කවි තියෙනවා අපි ඉදිරි වැඩසටහනකින් ඒව ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා වඩා වඩා මුහුකුරා ගිය නිර්මාණ මගින් අපේ සිංහල පාඨකයන් නවකතා පාඨකයන් පොහොසත් කරන්න ඔබට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන අමසිංහ මහත්මයා මම නැවතතාවක් මට මේ වැඩසටහන සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. වේදවදන ඉදිරිපත් කළ මම කරුණාරත් අමරසිංහ. පටිගත කළේ අචලා ගුණසේකර. වේදවදන මාරිස්තලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්. Thank you. 10 විනාඩි 55යි දැන් වෙලාව. ඔබ එක්වී සිටින්නේ සදේශීය සේවය සමග මේරු ගීතයන් තෝරගත්